ගුවන්විදුලි කොරිඩෝවේ ඔහුගේ මතක ලියවින්නේ 1960 දශකයේ සිට. එවක ගුවන්විදුලියේ ස්වර්ණමය යුගයක්. නව પરම්පරාවට දොරගුළු විවර වූ යුගයක්. බොහෝ තරුණ සංගීතවේදීන්, ගායක ගායිකාවන් සහ ගුවන්විදුලි නිවේදක නිවේදිකාවන් සිය නිර්මාණකරණයට ගුවන්විදුලි බිම යොදාගත් කාලයක්. නෑඹුල් නිර්මාණ දහස් ගණනක් මෙරට ශ්‍රාවක ප්‍රජාවට තිලින කළ යුගයක්. 1950 60 කියන්නේ රේඩියෝ සිලොන් ආසියානු හින්දි සේවය ඉන්දියානු උපමහද්වීපය තුල සිය ශ්‍රාවක ප්‍රජාව අත්පත් කරගෙන සිටි කාලයක්. ලංකාවේ බොහෝ ශිල්පීන් පිරිසක් ඉන්දියාවට ගොස් සංගීතය ඉගෙනගෙන යලි මෙරටට පැමිණියේ මේ කාල සීමාව තුළ. 1959 දී ශිෂ්‍යත්වයක් ලබා ඉන්දියාවට ගිය ශිල්පියෙක් තබ්ලා වාදනය ඉගෙනගෙන 1966 දී යලි ශ්‍රී ලංකාවට පැමිණියේය. වසර 7ක් ඔහු ඉන්දියාවේ ගත කළේය. අධ්‍යයනයෙන් පසුවද සිය ශිල්පීය දක්ෂතා හින්දි සිනමා සංගීතය සහ ඉන්දිය රාජ්‍ය ගුවන්විදුලිය වූ සමස්ත ඉන්දියානු ගුවන්විදුලි සේවාවේ සංගීත කණ්ඩායමට ලබා දුන්නේය. ඔහු ලංකාවෙන් බිහි වූ විශිෂ්ට ගායකෙක්, වාද්‍යවේදියෙක් සහ සංගීතවේදියෙක් විය. අද ගුවන්විදුලි කොරිඩෝවේ ඇවිද යන්නේ මේ සංගීතවේදියාගේ මතක සමගින්ය. මතක සමග අද කොරිඩෝව කිකිනිවල් කිකිරිදල් රස කල කලා මනදේ විදල් සසර කන කලා සතරේ කීතිකා සතර කිදී ඇසේ ආදරේ ආදරේ සම්මුල පිහිවෙලා ෂෙල්ටන් පෙරේරා ඉන්දියාවේ වැඩිදුර ඉගෙනීමෙන් පසු ලංකාවට එන්නේ සංගීතයට අමතරව සිත් ජීවන සහකාරියද කැටුවය. ඉන්දියාවේ ජාතික තරුණයක් විවාහ කරගන්නා ටී ෂෙල්ටන් පෙරේරා ಭಾರತೀಯ සංගීතය සමග ඇති බැඳීම දේශාන්තර බැඳීමක් දක්වා පුළුල් කරගන්නේය. බලමගේ බෝසේ වියසම දේසේ චන්ද්‍රාලේ තිනති ෂෙල්ටන් පෙරේරා ජන්ම ලබන්නේ රටේ අගනගරයේ කලාවට හිතෙති ජන ප්‍රජාවක් වාසය කළ සංගීත කාමර නෘත්‍ය නාටකම් වැනි කලාංගවලට ප්‍රචලිත වූ මරදානේය. ඔහුගේ පියා සුප්‍රකට ටවර් හෝල් නළුවෙකු මෙන්ම ගුවන්විදුලියේ ඒ ශ්‍රේණියේ ගායකයෙකු ටී විල්බර්ට් පෙරේරාය. මව සුප්‍රකට රබෝහෝල් නිලියක හා ගායිකාවක වූ එල්.කේ. සෝමාකාන්තය මගේ පන ආසදී සෙම්බර දේවී මගේ පන ආසදී නිතර දිවිලි ගීත ගායනය සහ සංගීතය ශ්‍රවණය කළ බැවින් කුඩා කල සිටම ෂෙල්ටන්ගේද සවන්පත් ඊට දැඩි ලෙස ආශක්ත විය. ගීත ගායනයට කුඩා කාලසිට ප්‍රිය කළද ඔහු වැඩි කැමැත්තක් දැක්වුවේ තබ්ලා වාදනයට. ඔහුගේ අතැඟිලි කුඩා කල සිටම වේගෙන් චලනය විය. එය තබ්ලා මත නැවුම් හඬමාදුරක් නැවිය. ෂෙල්ටන් පෙරේරා එවක ප්‍රකට සංගීත ශිල්පියෙකු වූ H.W. රූපසිංහ මාස්ටර් වෙත යන්නේ සංගීතය ගෙනීමටය. රූපසිංහ මාස්ටර් එවකට ලංකාවේ ප්‍රකට නමක් තිබූ මෙන්ම ජනප්‍රිය ශිල්පියෙක් විය. රූපසිංහ මාස්ටර් නිර්ලෝභීව ඔහුට දැනුම දානය කළේය. ෂෙල්ටන්ගේ පියාගේ අභාවයෙන් පසු පවුලේ බර ඇදීමට ෂෙල්ටන් වෙහෙසුණේය. ඔහුගේ තරුණ අවධිය ගෙවෙන්නේ සේ පවුලේ යහපත වෙනුවෙන්ය. ටි ෂෙල්ටන් පෙරේරාගේ බාල නැගණිය කුමාරි පෙරේරා. හිමා දැන් මට සහෝදරයෝ 6 දෙනෙක් ඉන්නවා. අයියලා 6 දෙනෙකුයි මම බාලයා. අක්කා කෙනෙක් ඉන්නවා. මන්ද මට මං හිතන්නේ මගේ ජීවිතේ මගේ තාත්තා නැතුනේ අවුරුදු 5යි මට. ඊට පස්සේ මගේ තාත්තා උනේ මගේ අයියා. මගේ අයියා ඉන්දියාවෙන් ආවට පස්සේ අපි හිටිය අභිසිංහාරාමේ බොහොම මං හිතන්නේ ජීවිතේට මට ලැබෙන්නේ නැති කෙනෙකුට ලැබෙන්නේ නැති තාත්තා කෙනෙක් කියලා කිව්වොත් මං නිවැරදි. අපි බොහොම මේ දුප්පත්. නමුත් මං පාසල් අවදී ගත්තොත් මගේ පාසල් ජීවිතය අරගත්තොත් මගේ අයියා ඉස්සර ගිහිල්ලා සංගීත සංදර්ශන වලට ගිහිල්ලා එනකම් අපි බලාගෙන ඉනවා පව්වදාට ඉස්කෝලේට යන්න. ඒ මොකද අයියා අර සල්ලි අරගෙන එනකම් ඉන්නවා. එයාට පස්සේ තමයි අපිට මේ උදේ පාන්දරට තේ, පාන්, පාන් රත්තරක් ගේනවා. අපි ඉස්කෝලේ යවන්න අපි හතර දෙනා පොඩි හතර දෙනාව තේ කොළ කාලයි, සීනි කාලයි ඒක ගන්නේ අපි මගේ අයියාගේ ඒක ඉස්සෙල්ල දවසේ ගිහිල්ලා සංගීත සංදර්ශනයකට ගිහිල්ලා ලැබෙන මුදලින්. ඉතින් අම්මා ඇවිල්ලා අර ගහනවා පුතේ මේ දැන් නම් ගිහලා ඉස්කෝලේ යන්න ඕනේ කියලා. හරි හරි අම්මේ අර සල්ලි තියනවා අරගන්න කියලා කියනවා. අනිත් එක අපි පාඩම් කෙරුවේ මේ කුප්පි lampuෙන්. අපිට ලයිට් තිබුණ නැහැ. නමුත් අපේ නිවසට මේ විදුලිය අරන් දුන්නෙත් මගේ අයියා. ඉතින් හරිම නිහතමානී කෙනෙක් මම හිතන්නේ කලාකරුවෙක් කියලා කිව්වහම ඒ වගේ කලාකරුවෝ බොහොම ටික දෙනා ඉන්නේ 40 ඉන්නේ. किसिल दिल बना सका में बना सफा लबनी अमदा बना रन किसिल दिल बना सका में बना सफा लबनी गंगावे ओलु अते एवागे के मनते अंत पुष्प अते अते वापी से अमद बनारन दिल दिल बना सकाबे बना बालब अमद बनारन दिल दिल बना सकाबे बना बालब पक्षी ना दे रैत से भी හඳ මැදත් නයි පක්ෂිනා දේ රැත සේවි මින් හඳ මැදත් නයි මල්ලිකා බැල් ගෝති දෙන්නා මල්ලිකා බැල් ගෝති දෙන්නා විශාල මෙවනේ මම් ප්‍රවේසම් බොහොම වෙලා ඉන්නෙම් ප්‍රවේසම් බොහොම වෙලා ඉන්නෙම් වාස සොඳා බැත්තමෙදා ප්‍රීති හදා වේ නිපදා බොමා දන්නේ ගසේ වාස සොඳා බැත්තමෙදා ප්‍රීති හදා වේ නිපදා බොමා දන්නේ ගසේ අඹ දබනාරන් කෙසෙල් ජෙල් බනා කකා මේ බනා සපාලබනේ අඹ දබනාරන් කෙසෙල් ජෙල් අපි පුංචි කාලේ හැන්දෑවට අයියා තබ්ලා එක අරගෙන ඉඳ ගන්නවා. නමුත් සපිනා ගහන්න කෙනෙක් නැහැ. අයියා තබ්ලා එක අරගෙන ඉඳගත්තට පස්සේ අයියා සින්දු කියනවා. අයියා අපි පොඩි, අපි පුංචි අපිට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. අපිත් ඉතින් හතර වටේ වට වෙලා ඉඳගෙන අර කියනේ වහගෙන අර භජන් ගීත අරම අයියා කියනවා. ඉතින් අපි අහගෙන ඉන්නවා ඒ ගීත පුදුමාකාර දැන් අපිට ඒ ඇත්තටම මැරුණට පස්සේ තමයි අපිට දැන් අගේ මේ අපේ අයියා මොන තරම් දක්ෂ කෙනෙක්ද කියලා. මොකද අපි පුංචි කාලේ ඉස්කෝලේ යන කාලේ මට මතකයි මේ සංගීත සම්දර්ශන වලට ගිහිල්ලා අම්මා ආවට පස්සේ රැයට අම්මා මේ පෙන්න අයියා පෙන්නනවා අත් දෙක. මේ මේව ඔක්කොම පුපුරලා අත් පුපුරලා ඇඟිලි ඔක්කොම පුපුරලා. නමුත් ආයි හිටත් යනවා. හෙටත් ගිහිල්ලා හෙටත් ගහනවා තබ්ලා එකේ ඔක්කොම ලේ අම්මා ඉතින් පිහදනවා අම්මා අඬ ඉතින් පිහදනවා අනේ පුතේ මේ බලන්න ඔයාගේ මේ අද්දකේ ඔක්කොම නෑ මේක එච්චර ගණන් ගන්න එපා කියලා කියනවා නමුත් දැන් මම හිතනවා මොනතරම් අයියලා ඒ කාලේ කොච්චර දක්ෂ කෙන දැන් අපිට ඒ දක්ෂතාවය දැන් තමයි අපිට තේරෙන්නේ අනේ අපි අයියා කොච්චර දක්ෂද කියලා මර්ධන කේන්ද්‍ර කරගත් සංගීත සමාජය තුල පැදුරු සාජ් සංගීත සම්දර්ශන සංගීත පන්ති නෘත්‍ය නාට්‍ය වැනි දෑ නිතර පැවැත්වූ අතර ෂෙල්ටන් පෙරේරාගේ සංගීත අභ්‍යාසයේද ජීවන වෘත්තියේද ඒහා බද්ධ විය. ෂෙල්ටන් පෙරේරාගේ ජීවන ගමන් මඟ වෙනස්ම මඟකට වැටෙන්නේ 1959 ඔහුට ලැබුණු අධ්‍යාපන ශිෂ්‍යත්වය සමගයි. ඉන්දියාවේ ලක්නෝ බහත්ඛණ්ඩ විශ්වවිද්‍යාලයට ඔහු වාදනය සහ ගායනය පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලැබීමට පිටත් වෙයයි. 1962 දී ගායනය හා වාදනය පිළිබඳ විශාරද උපාධිය බහත්ඛණ්ඩෙන් ලබා ගන්නා ෂෙල්ටන් පෙරේරා තවදුරටත් ඉන්දියාවේ රැඳී සිටීමට තීරණය කරයි. ඒවන පිටත් බහත්කන්දේ විශ්වවිද්‍යාලය පුරා ඔහු පිළිබඳ ආචාර්යවරු මෙන්ම සිසුන්ද කතා කරන්නට පටන්ගෙන තිබිනි. විශ්වවිද්‍යාල තුල පුහුණු වීම හා ප්‍රාසංගික කටයුතු වලදී ෂෙල්ටන් පෙරේරාගේ තබ්ලා වාදන සහාය බොහෝ දිනක් ලබා ගත්තා. සාජනවා जीवन बीता जाएगा सजनवा ෂෙල්ටන් පෙරේරාගේ වාදනයේ ඔහුගේ අති දක්ෂ හැකියාව පිළිබඳව විශ්වවිද්‍යාලෙන් පිටතද සංගීත සමාජය තුල කතා කිරීමට පටන් ගත්තේය. මේ අතරතුර සමස්ත ඉන්දියානු ගුවන්විදුලියේ වාදක මණ්ඩලයට ඇතුල් වීමේ දුර්ලභ අවස්ථාව ඔහුට ලැබිනේ. එය ශ්‍රී ලාංකිකෙක් එතෙක් මෙතෙක් ලැබූ එකම අවස්ථාවද විය. ඉන්දියාවේ නොඑක් සංගීත සම්මේලනවලදී ප්‍රවීණ ගායක ගායිකාවන්ට වාදනයෙන් සහාය වූ ෂෙල්ටන් ප්‍රකට නර්තන ශිල්පී ගෝපි කිෂන්ගේ නර්තන නිර්මාණවලට තබ්ලා වාදනය කරමින් ජනාදරයටපත් විය. ඉන්දියානු ගුවන්විදුලි සේවාවේ වාදක මණ්ඩලයට ඇතුළු වීමෙන් පසු ඉන්දියාවේ ප්‍රකට සංගීතඥයින් සමග වැඩ කිරීමේ අවස්ථාව ඔහුට ලැබිනේ. මදන් මෝහන්, ශංකර් ජයකිෂන්, නෞෂාද්, කල්‍යාණ ජානන්ජි, S Mohinder Tripathi, S D Burman, R D Burman Salil Chowdhury වැනි සංගීතඥයින් යටතේ චිත්‍රපට ගණනාවක සංගීත නිර්මාණය කිරීමට ඔහු දායකත්වය ලබා දුන්නේය. मधुबन में राधिका नाचे रे मधुबन में राधिका नाचे रे गिरधर की मुरलिया बाजे वो कौन थी तब अंधेरा तब उपेला पतिकतन सांच और शवेरा कोहिनूर ओगे तबला वादन रगत චිත්‍රපට කිහිපයකි. दो सितारों का जमीन पर है मिलन आज की रात दो सितारों का जमीन 1966 දී ලංකාවට පැමිණීමෙන් පසු රජයේ උපගුරු තනතුරක් සඳහා පත්වීම ලබන්නේ අම්පාර උහන මහාවිද්‍යාලයටයි. ටික කලක් එහි සේවය කරන ඔහු එයලි කොළඹ පැමිණෙන්නේ අගනගරෙන් බොහෝ දුරස්ව විසීමෙන් ඔහුගේ සංගීත ජීවිතයට අගතයක් සිදුවීම වළක්වා ගැනීමටයි. ඉන්පසු ගුවන් විදුලියට සම්බන්ධ වන ඔහු එතෙක් පටන් සිය සංගීත ගමන් මඟ ඔහුටම ආවේනික ලෙස සකසා ගන්නේය. ෂර්ටන් පෙරේරාගේ දියණිය ගායන වේදිනී අනුරාධා පෙරේරා. ඇත්තටම තාත්තා ගැන ලොකු මතකයක් මගේ නැහැ. පුංචි පුංචි දේවල් තියෙනවා. බොහොම සුන්දර දේවල්. මට ගොඩක් මතකයි තාත්තා හරි ආසයි මං ලව්ව ගීත ගායනා කරවගන්න. ඉතින් මාව ඔඩොක්කේ තියාගෙන මට හින්දි ගීත බොහොම ඉහළ ස්වරවල තියෙන ගායන හින්දි ගීත ගායනා කරන්න කියලා කියනවා. ඉතින් මට තේරෙනවා මට දැනෙනවා අම්මට ඒක රසයි කියලා. ඒ රසය අම්මට ඇස් වලින් පෙන්නනවා දුව කියන විදිය ඒ වගේ දේවල්. ඉතින් ඒ වගේ සුන්දර මතකයන් තියෙනවා. ඒත් එකම තාත්තා බොහොම මම දැකලා තියෙනවා මමයි මගේ අක්කටයි ගොඩාක් ආදරේ කරා. කවදාවත් අපිට සරවර කරේ නැහැ. අයියලාට නම් ටිකක් වසයි. <laughs> ඉතින් ওই වගේ දේවල් තමයි තාත්තගේ මං පවුලේ බාලම දුව. ඉතින් අම්මා SLBC එකට හැමතිස්සෙම ආව එකගෙන එනවා. තාත්තා මං දැකලා තියෙනවා තාත්තා හරි කාර්ය බහුලයි නොටේෂන් ලියනවා. ඒවා ඒ වාදනය කරන අයත් අතර බෙදා හදා ගන්නවා. ඒ කොළ ලියනවා. නිකන් මට ඒ වගේ කුංචි කුංචි දේවල් මගේ මනසේ ඇඳිලා තියෙනවා. තාත්තා සංගීතවත් කරපු ගීත ඒ මොන ගීතද කියලා කියන්න නම් මම දන්නේ නැහැ. තාත්තගේ සරල ගී වැඩසටහන් තියෙනකොට එහෙම අම්මා මාවත් එක්කගෙන එනවා. මගේ අම්මට විවාහ වෙලා ලංකාවට ආපු කාලේ එච්චර හොඳට සිංහල කතා කරන්න බෑ. ඉතින් අපිට මතක කාලේ වෙනකම්ම අම්මයි තාත්තයි ඒ දෙන්නගේ අවශ්‍ය දේවල් කතා කරේ හින්දියෙන්. අපිත් එක්ක ටික ටික සිංහලෙන් කතා කරාම දැන් නම් හොඳටම පුළුවන්. ඉතින් ඇත්තටම උත්තර ಭಾರತೀಯ වටපිටාවක් අපිට තිබ්බා කිව්වහම ඔව් ගීත ඇහුවේ තාත්තා ගසල් ශෛලී ගීත ගොඩක්ම ඉතින් ගෙදර කතා කරේ හින්දි භාෂාවෙන් අනිත් ශිල්පීන් ගොඩක් තාත්තගේ යාළුවෝ ජේ මිල්ටන් පෙරේරා ජෝති අංක වගේ ශිල්පීන් නිතර ආවා ගියා. ඉතින් බොහොම සංගීතමය වටපිටාවක් තමයි ගෙදර තිබුණ පුංචි කාලේ ඉඳන් අපිට අපි දැක්කේ අපි ඇහුවේ चैन नहीं बाहर चैन नहीं घर में रे चैन नहीं बाहर चैन नहीं बाहर चैन नहीं घर में मन मेरा धरती पर और कभी अंबर में को ढूंढा हर नगर में हर डगर में गली गली देखा नया नहीं उठा ගේ සමයේ සිටේ මගේ කන්දට මගේ නෙත් හිමි නැතේ ආ ප්‍රධාන වංශාවලියක්.